ඒ ගීතය ඔබට මතක ඇති. හුණුවටේ කතාව නාට්‍යයේ ආරම්භක ගීතය. ගායනා කළේ විජේරත්න වරකාගුඩ සහ පිරිස. හුණුවටේ මුල්වට රඟ දක්වන ලද්දේ 1967 මාර්තු 8 වැනි දින කොළඹ රුම්බේ රඟහලේදී. 1999 පෙබරවාරි දක්වා මේ නාට්‍ය පුරා වසර 32ක් මේ රටෙහි නගර දම්දනව් වල රඟ දක්වනු ලැබුවා. මේ හුණුවටේ නාට්‍යයෙන් තවත් ගීත දෙකක් ගායනය මානෙල ජයසේන Thank you. Fatima.